This is the second part of the previous talk. It was spilt for your convenience of listening. සතිපට්ඨාණයෙන් පෙන්වන්නේ රූපයන්ගේ සැබෑම අනාත්ම ස්වභාවය පෙන්වලා ඒ නිසා ආත්ම සංඥාවක් පහළ වෙන බවත් මේ ආත්ම සංඥාවට රූපය තුල ඉඩ නොදෙන බවත් කරන්නේ කායගත සතිය වඩන හැම වෙලාවකදීම කායානුපස්සනාවෙන් කරනවා සත්ව පුද්ගල ආත්ම වශයෙන් මේ අරමුණු දකිනකොට Tamange මනසේ සිහි වෙන සිහිවීම ඒ රූප මත පතිත වෙන්න නොදෙනකම එතකොට කාලයක් යනකොට රූපේ ඇත්ත ටික ටික ටික ටික පෙන්නනවා රූපේ ඇත්ත ටික ටික පෙන්නනවා කෙනෙක් පුද්ගලයෙක් කියලා රූප දිහා බලන රූප වලට නැමී පවතින තමන්ගේ විඥාණයට ඉඩ නොදෙනවා නැමී පවතින මනස ටික ටික දුබල වෙනවා ඕකට තමයි ආශ්‍රයක්ෂය කරනවා කියලා කිව්වේ ආශ්‍රයක්ෂය කරනවා කියලා කිව්වේ මේ ටික මෙහෙම කරනකොට ඉබේමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඉබේම කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ වෙනව සතිපට්ඨානෙ වඩනකොට. ඔය විදිහටම තමන්ගේ මනසේ යම් කිසි ස්පර්ශයක් නිසා වේදනාවක් ඇති වෙනවා නම් වේදනාවක් ඇති වෙනවා නම් රූපය තුල ওই බාහිර රූපේ වගේම අජත්තං වා කාය කායනුපස්සී විහෙරති කියලා කිව්වේ ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ රූපක හැමෝටම මම කියලා හිතන රූපේ ඇඳෝ චිත්‍රයක විත්‍ය දක්නොන්ට මේ මගේ ෆොටෝ එක මම කියන අදහස එයි නේද? එනවා. මගේ අතපය අත ගන්නවා කියලා තමන් විත්‍ය අත ගැවුත් හරියනවද? හරියන්නේ නැහැ. gadol වල සිමෙන්තියෙන් කළ ද්විතියක චිත්‍රය දකිනකොට මම කියන අදහස එන්න පුළුවන්. මම කියන අදහස රූපේ මත බැසගත්තොත් රූපේ මම වගේ පෙනෙන්නේ. ඒ මම කියන අදහස ඒ විඥානයේ රූප මත බැසගන්න නොදෙන කමට තමයි අජ්ජත්තං කාය අජ්ජත්තං වා කායේ කායानुපස්සී විරති කියලා කියන්නේ. ආධ්‍යාත්මික කයේ කයනුව බලන්න කියලා කියන්නේ මම කියන හැඟීම මේ කයට බැහැ ගන්න නැති වෙන්නයි. ඒ gadul වල සිමෙන්තියෙන් කළ බිත්තිය කැඳපු චිත්‍රය වගේ කෙස්ලොම් නියද ධම්මස් නහරාදී කුණුප කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ චිත්‍රයේ දකිනකොටත් ආධ්‍යාත්මික රූපය නැමැති චිත්‍රයේ දකිනකොට මම කියන අදහසක් එයි. මම කියන අදහසද හිතේ සිහිපත් වීම. අපි දැක්කනේ මේ හැඩේ පිටියේ තිබුණත් මම කියන අදහස එනවා. පත්‍ර කඩදාසියක තිබුණත් මේ මම කියන අදහස එනවා. වීඩියෝ පටයක තිබ්බත් මම කියන අදහස එනවා. වීදුරු කණ්ණාඩියක තිබුණත් මම කියන අදහස එනවා. මේ කය දැක්කත් මම කියන අදහස එනවා. මම කියන අදහස මේ කයට බහලන්න බැරි වෙන්නයි. කායගත සතිය තියෙන්නේ. කායानुපස්සනාව වඩනකොට කෙස්ලොම් නියදත් හම්මස්නහර කනබුන ආහාරෙන් හැදුනේ කුණු පොකටස් ටිකක් තියෙන්නේ කියලා බලනකොට මම කියන අදහසට මේ කයේ නවාතනක් නොදෙනකම මේ වෙන්නේ. එහෙම බලන්න බලන්න මම කියන අදහසින් මේ කයට නැඹුරු වෙනකම අඩු වෙනවා. අජත්තං වා කායේ කායනුපස්සී කියන ටිකෙන් බැලුවාම ඒසු හමස්මින් එමේසු අත්තාති මම වෙමි මගේ ආත්මයයි කියන ටික නැති වෙනවා. බහිතව කායේ කාය අනුපස්සේ කියන ටික බැලුවහම ඒ තමම. ඒ කියන්නේ මේවා මගේ. මගේ අම්මා, මගේ තාත්තා, මගේ දුව, මගේ පුතා, මගේ සහෝදරයා කියලා මේ ටික නැති වෙනවා. අජ්‍යත බහිදාවා කියනකොට මම මගේ මගේ ආත්මයයි කියන මේ තුන් කෙලෙස් හිතයි ඉඳ නැත්තේ. ප්‍රපංච ටිකට ඉඳ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කායගත සතිය වැඩි යුතුයි. ඒ ටික තේරුණාද කීපේක? ඒකේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට දවල්ට අහන්න පුළුවන් තව නොතේරිච්ච දෙයක් හෝ තියෙනවා නම් ඇත්තටම මේ කාරණාව ටිකක් ගැඹුරුයි. ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේට පවා හිතනවලු එදා සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම මම මේ තේරුම් ගත්ත අවබෝධ කරගත්ත ධර්මය ඇත්තටම ගැඹුරයි අතිශය ගැඹුරයි මේ කාමයේ වළඳන ලෝකයට මං කියන දේ තේරෙන්නේ නැහැ නොතේරෙන ලෝකෙට මේක කියන්න ගියාම මට ඒක වෙහෙසක් විතරයි මම බන නොකිය ඉන්නවනම් හොඳයි කියලා බුදුරජාණන් වහන්සේට හිතුණාලු පාර මහා බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් තමන් වහන්සේත් ලෝකයේ දිහා බැලුවාම හැමෝම එක වගේ නෑ. නුවණ තියන අය තේරුම් ගන්න පුළුවන් අයත් ඉන්නවා කියලා තේරුණාට පස්සේ තමයි බණ කියන්න හිත නැමුණ කියන්නේ. සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකටත් හිතුණා නම් මේ ධර්මයේ ගැඹුරුයි කියලා ඇත්තටම මේක ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. ගැඹුරු කාටද මේ කාමය? ඒ කියන්නේ රූප මතම ජීවිතය ගොඩනැගිලා තියෙන කාම ලෝකය. කාමය කියලා කියන්නේ රූපයන්ගේ ඇත්ත නොදන්නාකම නිසා වැරදි අදහසක් මනසේ ඇති කරගෙන වැරදි අදහසින් රූපය වැරදි අදහසින් තමන්ගේ මනසේ තියෙන අදහස රූපෙට බහලලා ඒ මත ගොඩනැච්ච දිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කියන්නේ. බිත්තියේ බිත්තියක් ඒකේ චිත්‍රයක් ඇන්දේ. කිසිම ද්‍රව්‍ය කාරණාවක් නැහැ. බිත්තියයි චිත්‍රේ විතරයි. ඒ මත සිහි වෙනකොට මල් පොකුරු, peer ගෙඩි, ඇපල් ගෙඩි කියලා සිහි වෙනකොට සිහි වෙන අදහසින් බිත්තිය සහ චිත්‍රයට නැඹුරු වෙලා ඒ බිත්තියේ චිත්‍රය තුල ඇපල් දකිමින්, peer ගෙඩි දකිමින්, මල් පොකුරු දකිමින් තනාගත් ලෝකයක් තියෙනවා. දිට්ඨිය තුල එබඳු විචිත්‍ර අරමුණු ගොඩක් මවාගත්ත ලෝකයකටයි කාම ලෝකය කියන්නේ. සප්නෝපමා කාමා කියලා කියන කාමයේ හීනයක් වගේ. මනෝමයෙන් හදාගත්ත ලෝකයක්. ඒ වගේ චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතා නම් උපාදාය රූපං. මේ මුළු ලෝකෙම තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. අපි අවුරුදු 2000 ගානකට පෙර බුදුහාමුදුරුවෝ කියපු මේ වචනෙම වර්තමාන ලෝකෙන් ගත්තොත් අපි කියමු භෞතික විද්‍යාව වගේ කරනකොට අපිට උගන්වනවා පදාර්ථය කියලා යමක්. පදාර්ථය කියන්නේ මොකද්ද? ඝන, ද්‍රව, තාප වායු මේ භෞතික වස්තුන්ගේ පදාර්ථය මොකද්ද ඝන ද්‍රව තාප වායු කියන හතරක් තියෙනවා ඊට එහා අඩු හෝ වැඩි නැහැ එතන ඝන කියලා කියූපේ දෙයක තමයි අවුරුදු 2000 ගානක ඉස්සෙල් බුදුරජාණන් වහන්සේ පාඨක කියලා කිව්වේ අද ද්‍රව කියන එකට තමයි බුදුරජාණන් වහන්සේ ආපෝ කියලා කිව්වේ අද තාප කියන එකට තමයි එදා තේජෝ කියලා කිව්වේ අද වායෝ කියන එකට තමයි එදා වාතය කියලා කිව්වේ ඝන ද්‍රව තාප වායුව කියන එක තමයි හැම මේ පදාර්ථයක්ම තියෙන්නේ. රූපෙකම ඇත්ත. භෞතිකයක ඇත්ත. එහෙනම් මේ අද ඒකයි බුදුදහම කියන එක පරේෂණ කළොත් නියම විදිහට බුදුදහම කියන එක උපවත් වෙනවා මිසක පිරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අවුරුදු 2000 ගානකට ඉස්සෙල්ලා කිව්වේ අපි හිතාගෙන ඉන්න විදිහේ ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් රන්මතු තියෙනවා නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරයි තියෙන්නේ කියන එක. අද විද්‍යාවෙන් කියනවා අපි ගෙවල් දොරවල් යාන වාහන දුවදරුව කියන තැනක පදාර්ථය කියන්නේ මොකක්ද? ඝන ද්‍රව තාපු වායු කියන හතර කියලා කියනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කලම කිව්වේ. ඒකයි මේක ඇත්ත. එතකොට කාම ලෝකය කියනකොට හිතන්න එපා අපි කෙනා කෙනාට ජීවත් වෙන්න වෙන වෙනම ලෝක තියෙනවා කියලා. ඒ කිව්වේ අපි ඉපදෙන්න කලින් මෙහි තියෙන ලෝකයක් ගැන කියනව නෙවෙයි. gadol වල සිමෙන්තියෙන් කළ බිත්තිය. බිත්තියෙන්ද විචිත්‍රය. ඔතන ඇත්තම gadol වල සිමෙන්ති ටික මම උපමා කළේ සසම්බාරික පටවියාපෝතේජෝ වායු කියන හතරට. ඒ සතර මහා ධාතු රූපය ඇසුරු කරගෙන පවතින චිත්‍රයක් තියෙනවා. මහ භූත සහ උපාදාය රූප කියන ටික විතරයි මේ ලෝකේ තියෙන්නේ. ඒ නිසා තමන්ගේ මනසේ ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ පංචීමේ වික්කවේ කාම ගුණ මහණෙනි මේ කාම ගුණ පහක් තියෙනවා කාමේ නෙමෙයි කාම ගුණ පහක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පංචමේ වික්කවේ කාම ගුණ කාම ගුණ පහක් තියෙනවා නේතේ කාම යානි චිත්‍රාණි ලෝකේ ඒ චිත්‍ර ටික කාමේ නෙමෙයි ආර්ය විනී ඒවට කියන්නේ කාමේ කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන එකට ඒවට කියන්නේ කාම ගුණ. ඒකට කාම නෙමෙයි. නේත්තේ කාම යානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත්‍රයක් තියෙනවා. ඒවා කාම නෙමෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ මනස තුල ඇති වෙන සංකල්පයයි රාගයයි දෙකටයි කාමය කියලා කියන්නේ. තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ ලෝකේ චිත්‍ර ටිකක් නම් තියෙන්නේ. ගඩොල් වෙලි සිමෙන්තියෙන් කළ තාප්පෙක මේ ලෝකයේ අපිට ඇස් දෙකෙන් දකින්න පුළුවන් ඕනම චිත්‍රයක් ඕකේ අඳින්න පුළුවන් නේද? පුළුවන්. ඇන්දොත් දැන් චිත්‍ර තියෙයි. චිත්‍රයේ දකිනකොට අපිට එක එක දේවල් හිතෙන්න පුළුවන්. කාර් එකක්, බස් එකක්, මිනිස්සෙක්, ඇපල් ගෙඩියක්, පළතුරු, රත්තරන්, රෙදි කියලා චිත්‍ර දකිනකොට අපිට හිතෙන්න පුළුවන් නේද? හිතෙන්න පුළුවන්. අපේ හිතේ තියෙන ගතිය චිත්‍රවල නානත්වය මත ඒවට දැකගත්තට පස්සේ ඒ චිත්‍ර ටික තුල ජීවත් වෙන මනසකින් හදාගන්න ලෝකෙටයි කාම ලෝකේ කියලා කියන්නේ. කාම ලෝකය කියන්නේ රූපයක සැබෑම ඇත්ත වහගෙන මනෝමයෙන් අදාගත සිද්ධියක්. ලෝකයක්. ඒ වගේ මහ භූත සහ උපාදාය රූපයි මේ ඔක්කොම. ඒ ටික දකිනකොට මේ මිනිස්සු මේ ස්ත්‍රීන් මේ පුරුෂය කියන අදහස් ඇති වෙලා ඒ අදහස් මේ රූප මත පතිත වෙලා හදාගත්ත ලෝකයක් කාම ලෝකය කියලා කියන්නේ. අපේ කාම ලෝකයෙන් වැහිලා තියෙන්නේ මේ රූපේ ඇත්ත. එතකොට සතිපට්ඨානෙන් පෙන්වන්නේ රූපේ ඇත්ත. රූපේ ඇත්ත පෙන්නකොට කාමයට ඉඩ නැහැ. ඒකයි කබලින්ක ආහාරය පිටින් දකිනකොට කායානුපස්සනාවෙන් කරන්න මොකද රූපය පිටින් දකිනවා කාම භූමියෙන් ඈතර වෙන්න පුළුවන්. කාම භූමියෙන් ඈතර කරන දැන දක්වාම කායගත සතිය උදව් වෙනවා. කායගත සතියෙන් කරන්න මොකද්ද? මහ භූත සහ උපාදාය රූප. තාප්පේ සහ චිත්‍රය කියන තැනට පෙන්නලා තමන්ගේ මනසේ තියෙන කාම ආශ්‍රය ගෙවනවා. මේ අදහස් වලින් චිත්‍රය දිහා, ධිට්ඨිය දිහා නොබලා ධිට්ඨියක් චිත්‍රයක් තියෙන තැනක අදහස් ඇති වෙනවා කියන එක පෙන්නනවා. අදහසට ජීවත් වෙන්න දෙන්නේ ධිට්ඨිය මත හෝ චිත්‍ර මත. එතකොට මේ අදහස් ටිකට පවතින තැනක් නැති වුනහම මෙයා අතහැරෙනවා. එතකොට අතහැරෙනවා කියන්නේ මොකද්ද? කාමයට ඉඩ නැහැ. කාමයට අතහැරෙනවා. එහෙමයි කාම ලෝකෙ මිදෙන්න තියෙන්නේ. ඒ කාම ලෝකෙ මිදෙන්න කායගත සත්‍ය ආධ්‍යාත්මික පාහිර දෙආකාරයෙන් වැඩි යුතුයි. ඒ ටික තේරුණා නේද මේ සතිපට්ඨාන කායගත සතියෙන් කරන්නේ මෙන්න මේ වැඩේ කියන ටික තේරුම් ගන්න ඊගහවට කිසිම වෙලාවක හිත ඇතුලේ රූප සිහි කරගෙන රූප ඇතුලේ කායගත සතිය වඩන්න යන්න එපා ඒකෙන් කිව්වේ අපි මනෝමයෙන් කෙනෙක්ව සිහි කරගෙන ඒ රූපය ඇතුලේ බලන්න යන්න එපා තමන්ගේ මනසේ උපදින ගතියට ඉඩ නොතබා බාහිර භවය තුලින් විදර්ශනා කත යුතුයි කියන එකයි. භවය තුලින් කියන එක කිව්වේ පින්වතුන්ට යම් කෙනෙක් හෝ යම් දෙයක් සිහිපත් වුනොත් හිතට සිහිවත් වෙනවත් එකම බාහිර රූපයක් ඕගොල්ලන්ගේ හිතට පෙනේ පෙන්නයි. අන්නේ රූපය හොයාගෙන යන්න බැරි වෙන්න තියෙන ඇත්ත පෙන්වන්න. මෙතන ඉඳලා මට යාළුවෙක්ව සිහිපත් කරන්න පුළුවන් නම් මේ සිහිපත් කරන හිතට බාහිර එහෙම යාළුවෝ නැහැ තියෙන්නේ මහ භූත සහ උපාදාය රූපයි කියන ඇත්ත පෙන්නලා මේ අදහස සිහිපත් කළ රූප හොයාගෙන යන්න බැරි වෙන්න ඕනේ ඒකයි මේකට වෙන්න තියෙන දේ. සවිඥානික වස්තු සවිඥානික වස්තු විදර්ශනා කරන්න කුණප කොටස් විදිහට බලලා එහෙම නැත්නම් පටිව්‍යාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු වශයෙන් බලලා තමන්ගේ හිතේ තියෙන ගති ඒ රූපය මත පතිත වෙන්න පතිත වෙන එක නවත්තන්න. අවිඥානික වස්තු නම් අවිඥානික කියන්නේ අපි හිතමු අපිට සිහි වෙනව කොළඹ. නැත්තම් පිට රටක්. නැත්තම් ලස්සන දිය ඇල්ලක්. බලන්න යන්න. ඒ සිහිපත් වෙනකොට ඒ අරමුණේදී බලනකොට සතර මහා ධාතු සහ උපාදාය රූපයි කියන තැනට හිත තබලයි මේ ගතිය නවත්තන්නේ. ඒකෙන් අපි කිව්වොත් මෙහෙම මම ඒකට සරල කියන උපමාවක් දෙන්න මේ උපමාව හොඳට තේරුම් ගන්න ඊට පස්සේ උපමාව තේරුම් ගත්තාම උපමෙය්‍ය පහසුයි නැතිනම් උපමෙය්‍ය ගොඩාක් ගැඹුරුයි. මේ ඉස්සරහෙන් තියෙන ලොකු බිත්තිය දැන් අපිට පේනවා. චිත්‍ර අඳින්න දන්න කෙනෙකුට එන්න කියලා බිත්තියේ දශමයක්වත් ඉඩක් නොතියක් මුළු බිත්තිය පිරෙන්නම මුළු බිත්තිය වැහෙන්නම අපි චිත්‍රයක් අඳින්න කියලා කිව්වොත් ගස් වැල් වාහන මිනිස්සු කඩ වීදි නගර විශාල ගොඩනැගිලි මේවා ඉර ලිම් වැව් පොකුණු ඔක්කොම विद्यमान වෙන චිත්‍රයක් අඳින්න කියනවා චිත්‍රයක් අඳිනවා දැන් විත්තිය වැහිලා චිත්‍රෙට දැන් ඇහින් බැලුවොත් චිත්‍ර පේනවද නැද්ද පේනවා. දැන් ධිට්ඨිය පේනවද? ධිට්ඨිය පේන්නේ ධිට්ඨිය වැහිලා. හොඳයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙනවද? අහුවෙන්නේ. අහුවෙන්නේ මොකද්ද? ධිට්ඨිය. දැන් හොඳට බලන්න ඇහින් බැලුවහම දැන් ධිට්ඨිය පේන්නේ චිත්‍ර පේන්නේ අතින් ඇල්ලුවොත් චිත්‍රය අහුවෙන්නේ ධිට්ඨිය අහුවෙන්නේ දැන් අහුවෙන දේ පේන්නේ පේන දේ අහුවෙන්නේ නේද හොඳයි. ඔය තාප්පේ එහෙමම බිම පෙරලලා ඕක උඩ අපි ඇවිද්දොත් පෙනෙන කඩ මැද්දෙන් දැන් ඇඳපු චිත්‍ර කඩ වීදි මැද්දෙන් අපි ඇවිදගෙන යනවා. දැන් කකුල හැපෙන්නේ දික්තියේද චිත්‍රයේද? අඩිය තියෙන අඩියක් ගන්නනේ. දික්තිය. දැන් කකුල හැපෙන තැන ඕගලන්ට පේනවද? නෑ. පෙනෙන්නේ චිත්‍රේ. දැන් පෙළෙන තැන ඕගොල්ලෝ ඇවිදින්නේ නැහැ, ඇවිදින තැන පේන්නේ නැහැ. ඕගොල්ලෝ කොහාටද ගියේ, කොහාටද ආවේ කියන එක පේනවද ඕගොල්ලන්ට? නැහැ. ඕගොල්ලෝ පෙළෙන තැන ඕගොල්ලෝ ඇවිදලා තියනවද? නැහැ. ඕක තමයි සැබෑම ඇත්ත. ඒ උපමාව වගේ උපමෙය ගත්තොත් මේ මුළු පෘථුවියම මුළු පොළොවම තාප්පයක් කියලා හිතා ගන්න. මුළු පොළොවම මුළු පෘථිවියම තාප්පයක් කියලා හිතාගන්න. ඔය තාප්පය පෘථිවිය නැමැති තාප්පයේ පිරෙන්නම වැහෙන්නම සිත්තරෙක් සිතුවමක් ඇන්දොත් දැන් ඕගොල්ලන්ට මෙහෙම ඇහෙන් බැලුවාම මේ චිත්‍ර පෙනේ. ওই චිත්‍ර පතිත වෙලා තියෙන තාප්පේ ඇහෙන් බැලුවොත් පේනවද? පේන්නේ නැහැ. ඒ ඕනම තැනක අත තියලා බලන්න අත තිබ්බොත් ඕගොල්ලන්ගේ අතට හැපේ තාප්පේ නැත්තම් පොළොවේ හැපේ පටදිය හැපේ හැබැයි හැපෙන දේ පේන්නේ අපි දැක්කනේ බිත්තිය උපමාවේ චිත්‍රය ඇහැට පෙනෙනවා බිත්තිය පේන්නේ ඇල්ලුවොත් ධිට්ඨිය හැපෙනවා හැපෙන එක පේන්නේ හැපෙන එක පේන්නේ චිත්‍රයේ පේනවා පේන එක හැපෙන්නේ ඒ වගේ මේ මුළු පොළොවම උදව් කරගෙන ඇඳපු චිත්‍රයක් මේ තියෙන්නේ ඇඳපු චිත්‍රයක් තියෙන්නේ මේ චිත්‍රය ඇහැට පෙනෙනවා හැබැයි මේ පෙනෙන චිත්‍රය ඕනම තැනකට අත තියලා බලන්න මේ චිත්‍රය පතිත වෙලා තියෙන පටගේ ඇගේ හැපේ මිසක ඕගොල්ලන්ගේ මේ පෙනෙන දේ හැපෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ සතිපට්ඨාන වඩනකොට ඕගොල්ලන්ව අද්භූත ආශ්චර්යමත් තැනකට ගෙනේ. මොකද්ද? ඕගොල්ලෝ ඇවිදපු කිසිම තැනක් පෙනිලා නැහැ, පෙනෙන කිසිම තැනක ඇවිදලා නැහැ කියන තැනකට ගෙනේ. ඔගොල්ලන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගති ආගති ගති ආගති ඇති කල්හි චුති උප්පත්ති පෙනෙයි චුති උප්පත්ති ඇති කල්හි ජරා මරණ පෙනෙයි මම අහවල් තැනටයි ගියේ ගති අහවල් තැන ඉඳලයි එන්නේ ආගති ගති ආගති ඕගොල්ලන්ගේ මනසේ ඇතිතාක් ඉපදීමක් මැරීමක් කියන එකක් හම්බ වෙනවා ඕගොල්ලන්ට. සන්තති වශයෙන්ුත් එක්ෂණික වශයෙන්ුත්. එතනින් චුත වුණා මෙතන උපන්න මෙතනින් චුත වුණා එතන උපන්න කියන එකක් හම්බ වෙයි. චුති උප්පත්ති දෙක ඇතිතාක් ජරා මරණ පෙනෙනවා ඕගොල්ලන්ට. ඇවිදින තැන පෙනෙන තාක් පෙනෙන දෙයක ඇවිදින්න පුළුවන් තාක් ඔගලන්ට ගති ආගති දෙක තියෙනවා. මම කතා කරන මේ දර්ශනය ගොඩාක් ගැඹුරුයි. නමුත් ජීවිතය කියන එකේ දුක දසම මාත්‍රයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සීති භූතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙම සිසිල්ලූයේ වෙමි කියන තැනකට අරගෙන යනවා. මේකෙදි මේ ගැඹුරු සිද්ධිය දර්ශනය ගැඹුරක් කොට හිතන්න එපා. ඕගලන්ට කෙස්ලොම් නියදත් හම්මාස් කියන ටික හිතා ගන්න පුළුවන් හිතන්න පුළුවන් ඒ හොඳටම ඇති. එතනින් පටන් ගන්න. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය පෙන්වුවේ මහා සයුරට උපමා කළා. මහා සයුර කියන එක මෙන්න මෙච්චරයි කියලා මයින්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි පටන් ගන්න කකුලේ විලුඹුව තෙමෙන්නේ නැති වෙරළ ඉඳලා. ඒ වගේ මේ ශාසනය පමන කරන්න බැරි තරම් ගැඹුරකට යනවා. හැබැයි යන්නේ ඉස්සෙල්ලාම මේ කෙස්ලොම් නියදත් කියන තැක මෙනෙහි කරන තැන ඉඳලා පටන් ගන්නෙ. මෙතනින් පටන් ගන්න අනුක්‍රමයෙන් අරගෙන යයි අනුපුබ්බ කිරියා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ පටිපදා අනුපූර්ව නැඹුරු වෙලා තියෙන්නේ. තමන්ගේ මනසේ තියෙන ප්‍රපංච ටික තමන් කියන කයටත් බාහිර සත්‍ය පුද්ගලය කියන කයටත් බහැලන්නේ නැති වෙන්න බලන්න. ඔය විදිහට බලනවා නම් මේක ගැඹුරු නෑ. මම අර ටික ගත්තේ ඒ මුළු පොළවම දැහෙන්න ඇඳපු චිත්‍රයක් වුණොත් චිත්‍රේ පේනවා චිත්‍රේ පතිත වෙලා තියෙන පොළොව පේන්නේ අවිඥානික වස්තු විදර්ශනා කරනකොට උන් ඔය ධර්මතාවය හොඳට මතක තබා ගන්න. කොළඹ කියලා පෙනෙනකොටම මම හිතන කොළඹ නම් හම්බ වෙන්නේ මහ භූත මත පතිත වෙච්ච චිත්‍රයක් නම් ඇහැට පෙනේ නේද කියන තැනකින් මහ භූත සහ උපාදාය රූපයි කියන තැනකට නුවණයි. කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ නැහැ. මහ භූත සහ නැත්තම් පෘථිවිය අසුර කරගෙන චිත්‍රය පෙනෙනකොට කොළඹ කියන අදහස Tamante. Tamange කොළඹ කියන අදහස චිත්‍රය මත පතිත වෙන්න දෙන්නේ ලස්සන දියල්ලක් කියනකොට පොළොව මත පතිත වෙච්ච තැනක චිත්‍රය දකිනකොට දියල්ල කියන අදහසක ඒ දියල්ල කියන අදහස ඊට පතිත වෙන්න දෙන්නේ ඔය අනාත්ම දර්ශනයටත් නුවණ එනවා නමුත් ඒක යෝගියට ගැඹුර වැඩි නිසා ගැඹුර වැඩි නිසා එතෙන්ට අනුක්‍රමයේ නුවණ මුහු කරපු දවසට ඒ ටිකත් අල්ලලා ගන්න පුළුවන් නමුත් ආධුනිකයට ඒක ගැඹුර වැඩි නිසායි බුදුරජාණන් වහන්සේ අවිඥානික වස්තුන්ගෙන් කායගත සතිය පෙන්වන්නේ නැතුව සවිඥානික වස්තුන්ගෙන් විතරක් පෙන්වන්නේ අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා පෙන්වුවේ එතෙන්ද බහිද්ධා වා කායේ කියනකොට පර සත්තානං වා පර පුද්ගලනං වා කියන තැනින් පැනෙව්වේ අනිත් රූපත් කායගත සතියට අයිති නැතුව නිසා නෙමෙයි ලස්සන දියැලක් වැටෙනවා කියන තැනක මහ භූත සහ උපාදාය රූපයි කියලා බලලා තමන්ගේ මනසේ ගතිය ඊට බහලන්න නැතුව බහලන්න නැතුව ඉන්නවා කියන කාරණාවට ඉඩ නැහැ. අපහසු ලෝකයට. ඒ ඉතින් චිත්තයක් තුල වතුර පාරක් වැක්කෙන එකක් තියෙන්න පුළුවන් නෑ කියන වගේ තැනකින් ප්‍රශ්නේ. ඔගලන්ට. නමුත් කාය සතිපට්ඨානය හොඳට මුහුකුල මට්ටමට ආවහම එයාට ඒක ප්‍රශ්නයක්ම නැහැ. එතෙන්ට නුවණ එනවා. ඒ නිසා දැනට සවිඥානික රූප ටිකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියලා නෑදෑකමට සිහි වෙන බාහිර අරමුණු වල බලන්න ආධ්‍යාත්මික මේ කයෙත් බලන්න ඒ බලන්නේ තමන්ගේ මනසේ තියෙන මේ කෙලෙසියට ඉඩ නැති වෙන්නයි කියන නුවණ තියාගන්න. මහ භූත සහ උපාදාය කුණප කොටස් ටිකක් තියෙන තැනක ඒ රූපය දකිනකොට අයියා කියන අක්කා කියන සහෝදරයා කියන අදහස ඇති වෙනකොට ඒ අදහසින් ඒ රූපෙ දිහා බැලුවම කෙස්ලුම් මස් හම් පෙනෙන්නෙත් නෑ චිත්‍ර පෙනෙන්නෙත් නෑ අයියෙක් එක්කමයි පෙනෙන්නේ ඒ නිසායි සහෝදරයා මල සහෝදරී මල දුක විඳින්නේ මේ කෙලෙස්ය දුරු වෙන්නයි මේ කායගත සතිය වඩන්නේ මං කිව්වේ මහ භූත සහ උපාදාය රූප තියෙන තැනක අපේ මනස තුල සංකප්ප රාගයක් ඇති වෙලා සංකප්ප රාගයෙන් චිත්‍රය දිහා බලලා හැදිච්ච ලෝකෙටයි කාම ලෝකෙ කිව්වේ. එතකොට මට හම්බ වෙන ලෝකය මගේ කාම ලෝකය මහ භූත ටිකටත් අයිති නෑ උපාදාය රූපෙටත් අයිති නෑ මගේ මනසේ තියෙන කෙලෙසට අයිති නෑ මේ දෙන්න ඒ මත පතිත කරවලා හදාගත්ත ලෝකයක් තියෙන්නේ මනෝමය සිද්ධියක් තියෙන්නේ මේ මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් අවිද්‍යාව නැති කිරීමෙන්. ඒ විදිහටයි කායගත සතිය වඩන්නේ. වේදනාව පස්සනාව වඩද්දි හැම වෙලාවෙම තමන්ගේ හිතේ මේ වේදනාව ආරම්භය සිතේ උපදින ගති වේදනාව ආරම්භය පතිත නොවෙන්නයි වේදනානුපස්සනාව වඩන්නේ. මේ වේදනාවට තියෙන්න බෑ එක එක විදිහේ වස්තු දැකලා ඇතිවෙන සැප වේදනා එක එක වස්තු නිසා ඇතිවෙන දුක් වේදනා එක එක වස්තු නිසා ඇතිවෙන උපේක්ෂා වේදනා තියෙන්න බෑ මේ වේදනුපස්සනාව වඩන යෝගියට ඊගාවට මේ ධර්මයන්ගේ මෙදෙන්න හරිම පහසු දෙයක් තමයි වේදනුපස්සනාව. එයා වේදනාව ගැන නුවණින් බලනවා වේදනාවට තමන්ගේ මනස තියෙන gati පතිත වෙන්න නොදී. ස්පර්ශය නිසා මේ වේදනාව ඇති ඒකයි වේදනාව වේදනානුපස්සනාවේ වේදනාව නව ආකාරයක් පෙන්වනකොට වේදනා නවයක් නැහැ. වේදනා හයයි තියෙන්නේ. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියන තුන පෙන්නලා මේ වේදනා තුන සාමිසව හා නිර්ාමිසව ලැබෙන්න පුළුවන්. මේ සැප වේදනා හා දුක් වේදනා කියන තුන කාමය නිසා සැප දුක් උපේක්ෂා, නෙක්ඛම්ම නිසා සැප දුක් උපේක්ෂාත් වශයෙන් ලැබෙන්න පුළුවන්. ඒ හැම තැනකදීම හඳුනා ගන්න කියන එකක් කිව්වේ. අපේ ජීවිතයේත් සැප දුක් උපේක්ෂා කාම සහගතව හෝ නික්කම් සහගතව ලැබෙන්න පුළුවන්. ඒ වෙද්දී වේදනුපස්සනාව ගැන නුවණ තිබුණොත් තමයි මේ තණ්හාව අතහැරෙන්නේ. අපි කියමු මම නිකමට ගත්තොත් හරීම ලස්සනයි දුම්හිඳ දියැල්ල අපි කට්ටිය යම් අද දුම්හිඳ දියැල්ල බලන්න එතන හරි ලස්සනයි කියලා කතා කරනකොට අපිට දුම්හිඳ දියැල්ල දැකලා සැප වේදනාවක් ලබන්න පුළුවන් කියන අදහසයි හිතින්නේ. නමුත් වේදනානුපස්සනාව වඩන යෝගියා දකිනවා යන්න කලම වේදනාව ගැන යාට නුවණයි. මොකද්ද? මම දුන්හිඳ ඇල්ල බලන්න කියලා ගියත් ඇහැට රූපයක් ස්පර්ශ වීමෙන් චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක් නැති වෙයි. ස්පර්ශ නැති වෙනකොට වේදනාවක් නැති වෙනවනේ කියන තැනකින් නුවණයි. දැන් මේ කයට යම්ම වේදනාවක් සැප හෝ දුක් හෝ උපේක්ෂා යම්ම වේදනාවක් හම්බ වුණොත් මේ වේදනාව ස්පර්ශය නිසා හටගෙන ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියන තැනට නුවණයි. මගේ අතේ මේ වේදනාව කකුලේ මේ වේදනාව කියලා වේදනාවට අත් කකුල් සිහි වෙනකොට මේ අර රූපය කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියලා හිතුනහම ඒ කෙනෙක්ගේ පුද්ගලයෙක්ගේ කියන සිතුවිල්ල රූපෙට රැසගන්නේ නැති වෙන්න කායानुපස්සනාව වැඩුවා වගේ මේ වේදනාව අතේ මේ වේදනාව කකුලේ කියලා හිතනකොට අත කකුල කියලා හිතන එක තමයි දැන් විඥානය. ඒ හිතේ තියෙන ගතිය මේ වේදනාවට බැසගන්න ඉඩ නොතබා දේශනාවට ගැට ගහන්න නැති වෙන්න තමයි බලන්නේ මේ යම් වේදනාවක් ඇති වෙන ස්පර්ශ කාය සම්පස්සේ නිසාම වේදනාව ඇති වෙනවා ස්පර්ශය නැති වෙනකොට මේ දුක් වේදනාව නැති වෙනව නේද කියලා බලන්නේ මේ වේදනාව කකුලේ වේදනාවක් නොවෙන්න මේ වේදනාව අකේ වේදනාවක් නොවෙන්න මේ වේදනාවට විඥානීය පිහිටියොත් වේදනාවට අත්තියේ වේදනාවට කකුල් තියේ වේදනාවට ඔළුව තියේ වේදනාවට බඩ තියේ වේදනාවට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඉතුරු වෙයි ඕගලන්ට එහෙම තිබුණොත් දකින්න වේදනාවේ විඥානේ පිහිටලා කියලා තේරෙනවද කියන්නේ වේදනානුපස්සනාව හරියට වඩන්නේ වේදනාවට විඥානේ දැස නොගන්න එහෙම වුණොත් විඤ්ඤා වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නැති වෙනු නැති වෙනවා කියලායි පේන්නේ. ඒ වේදනාවට ඔළු නැහැ, කකුල් නැහැ, අත්පය නැහැ. අර මම ඔයගලන්ට උපමාවක් කියන්නේ අන්න ඒ තැනට ඔයගලන් ගේනවා. මේ වේදන පස්සනාව වඩනකොට. ඔයගලන්ට ජීවිතේ ගොඩාක් ආස්වාදයේ හිතෙන්නේ මිහිරි මිහිරි දේවල් කයට ස්පර්ශ කරන්න පුළුවන් අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ගේ කයට ස්පර්ශ වෙනවා කියන අනිත් අයගේ ස්පර්ශයෙන් තමන්ට විඳින්න පුළුවන් කියන හැඟීම නිසායි නේද? නමුත් මම ඔයගලන්ට උපමාවක් කියන්නම්. හොඳ පොල් කෑල්ලක් හරි ලී කෑල්ලක් හරි අරගෙන ඔයගලන්ට ගැහුවොත් කවුරු හරි දැන් ලී කැල්ල කයට වැදුනහම වේදනාවක් ඇති වෙනව නේද? තේරෙනවද? ඒ දුක් වේදනාව අර ලී කැල්ලෙන් දෙන්නේ. ඕගොල්ලෝ ලී කැල්ලද විඳින්නේ. ලී කැල්ලෙන් මේ කයට ගැහුවෝ. ලී කැල්ල කයට වැදුණු නිසා කාය සංපස්තයෙන් උපන්න වේදනාවක් විඳිනවා මිසක ඕගොල්ලෝ ලී කැල්ල විඳිනවද? ලී කැල්ල විඳලා තියෙනවද? මං කියන එක තේරෙනවද? බාහිර ලී කැල්ලක් අරගෙන කයට ගහගෙන බලන්න ලීය කයට වැදුනහම කය තැලිච්ච වේදනාවම තමන් විඳිනවා මිසක තමන්ට තමන්ගේ කයම විඳගන්න වෙනවා මිසක ලී කැල්ල විඳලා නෑ නේද කවදාවත් හොඳයි මේ දුක් වේදනාව දුක් වේදනාව ආවේ මේ ලී කැල්ල ගැටුණු නිසායි කියලා මේ ලී කැල්ල නිසායි කියලා දකිනවා නම් ඒ වේදනාව ගැන වැරදි දැකීමක් නෙමෙයිද? ඒ වගේ මේ වේදනානුපස්සනාව වඩනකොට කාය සංපස්සජා වේදනා කියලා මේ ස්පර්ශ නිසා වේදනාව ආවා කියලා දකින්නේ හැම වෙලාවෙම වේදනාව විඥාන ටිකක් වුණොත් වේදනාවට ලී කැල්ල බෙදුණු බවයි පෙන්වන්නේ. බාහිර කෙනෙක්ගේ ශරීරය මෘදුවට ස්පර්ශ වෙච්ච බවයි පෙන්වන්නේ. නමුත් අනිත් කෙනෙක්ගේ ශරීරය එහෙනම් අපි විඳලා තියනෝද ඒ ශරීරය අපේ ශරීරයේ ස්පර්ශ වුණාම අපේ කාය ස්පර්ශය කයට ලිච්ච ආකාරයට අපේ කයම අපි විඳලා තියෙනවා මිසක දුක් වේදනාවට වගේම සැප වේදනාව ඇති වෙන විදිහට නුදුවට වස්තුවක් අපේ කයේ ස්පර්ශ වුණාම ස්පර්ශ වෙච්ච අපේ කයම අපි විඳලා තියෙනවා මිසක බාහිර කයක් විඳලා නැහැ කියන එක පින්වතුන්ට පැහැදිලි නේද? ජීවිතේ කිසිම දවසක බාහිර වස්තුවක් අපි විඳලා නැහැ. නමුත් මේ වේදනාවට විඥානයේ එකතු වුණොත් විඥානයේ වේදනාව පිටියක් වුණොත් ඕගලන්ට පෙන්වන්නේ මේ වේදනාව එන්නේ රූප නිසායි, ශබ්ද නිසායි, ගන්ධ නිසායි, රස නිසායි, ස්පර්ශ නිසායි කියලායි පෙන්වන්නේ. අර රූප ටික මහ භූත සහ උපාදාය රූප ටිකට විඥානය පතිත වුණාම අපිට බාහිරෙන් පෙන්වනවා වගේ. මේ කාය සම්පස්යෙන් උපදින වේදනාවට අපේ සිතේ තියෙන විඥානය පතිත වුණොත් වේදනාවේ විඥාන ටිපියක් ඇති වුණොත් හඳුනා ගන්න තියෙන සැබෑම ලක්ෂණය වේදනාවට බාහිර ආයතනයක් ගැට ගැහිලා ඇති. මේ මලක් දකින නිසායි ලස්සන මේ ඇහෙන් බලනකොට මේ සැප වේදනාව ආවේ මල දකින නිසායි. ඕගලන්ට එන්නේ චක්කු සම්පස්සජා වේදනා කියලා. මල චක්කු ප්‍රසාදයට ගැටිලා මේ ප්‍රසාදයේ බිඳුණු වේදනාවයි ඕගලන්ට එන්නේ. කය ලී කෑල්ල කයට ගැටිලා කය තැලුණු වේදනාව වින්දා මිසක ලිගේ වින්ද නෑ වගේ රූපය ඇහැට ගැටිලා ඇහැ තැලුණු එකමයි අපි වින්ද මිසක රූපේ වින්දේ නෑ නමුත් ප්‍රපංචයකට පෙන්වන්නේ මේ මල දකිනකොටයි මේ සැප වේදනාව මේ පුද්ගලයා දකිනකොටයි මේ අමනාප වේදනාව මේ පුද්ගලයා දකිනකොටයි උපේක්ෂා වේදනාව කියලා මේ වේදනාවට බාහිර රූප හෝ සද්ද හෝ ගන්ධ හෝ රස හෝ ස්පර්ශ කියන ආයතන 6 වේදනාවට ගැට ගැහුවොත් දකින්න මොකද්ද මේ විඥානයේ වේදනාවේ පිහිටලා කියලා. එහෙනම් වේදනුන් පසුනව වඩන්නේ මොකටද? අපේ විඥානය මේ වේදනාවේ පිහිටන්න නොදෙන කමටයි. විඥානයේ මේ වේදනාවේ නොපිහිටියොත් විඥානේ වේදනාවට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන කිසිම දෙයක් ගැට නොගහුවොත් වේදනාවට නිමිති නැහැ. ස්පර්ශ නිසා වේදනාව හටගෙන ස්පර්ශ නැති වෙනොත් නැති වෙනවා කියන සිද්ධියයි හම්බ වෙන්නේ. තේරෙනවද මම කියන්නේ? අන්න ඒ විදිහටයි වේදනනුපස්සනාව වඩන්නේ. ඒ විදිහටයි වේදනනුපස්සනාව වඩන්නේ. දැනට මේ අනුපස්සනා දෙක හොඳටම ප්‍රමාණවත් මම අනිත් ඒවත් ඉදිරි කාලෙදි කියලා දෙන්නම්. නමුත් මේකේ තියෙනවා මේ සතිපට්ඨානෙදි අපිට ඕන ඕන සතිපට්ඨානෙ කැමැති කැමැති කෙනෙකුට කැමැති කැමැති තැනකින් අරගෙන වැඩි හැකි වැඩි යුතුයි කියලා එකක් නැහැ. මේ සතිපට්ඨානේ තියෙනවා හතර චරිත ප්‍රභේදයකට දුක්ඛ පටිපදා දන්දා අභිඤ්ඤා දුක්ඛ පටිපදා කිප්පා අභිඤ්ඤා කියන චරිත දෙකටයි කායानुපසන වේදනානුපසන එතකොට ඒ චරිත දෙක තණ්හා චරිත කියලා ditthi චරිත කියලා චරිත දෙකකට බෙදෙනවා එයින් තණ්හා චරිත දුක්ඛා ප්‍රතිපදා කිප්පා අභිඤ්ඤා දුක්ඛා ප්‍රතිපදා දණ්ඩා අභිඤ්ඤා ප්‍රතිපදාව දුක් සහිතයි හිත සමාධි කරගන්න හරීම අමාරුයි කෙනෙකුට නුවණත් අඩුයි කියන කෙනාටයි රූපේ තියෙන්නේ හිත සමාධි කරගන්න ටිකක් හරි අසීරුයි අමාරුයි මූල ටිකක් තීක්ෂණයි. කෙනාට තමයි වේදනා උපසනාව තියෙන්නේ. මේ මට්ටමේ අපි ඔක්කොමලා ඉන්නේ සමාධිය ගන්න අමාරු මට්ටමකයි කාමවචර ඔක්කොම. එහෙනම් මේ කවටාන් දෙක හොඳට ඒ මට්ටමට ගැලපෙන මං ඉඳ ලැබෙන වෙලාවවල අනිකක් කියලා දෙන්නම් දැනට. ওই කාරණා දෙක තේරුණා නේද? ඒකයි මම කිව්වේ සතිපට්ඨානේ වැරදුනොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වරදිනවාමයි. වැරදුනොත් නිවන වරදිනවාමයි. මේ අර්ථය තේරුම් නොගෙන සතිපට්ඨානය කොච්චර වැඩුවත් වැඩක් නැහැ. අපි මේ සතිපට්ඨානේ වඩනවා කියලා කරන්නේ විපාක නාම රූප දෙක කර්ම විඥාණයට පිහිටක් නොදෙන දෙකයි. අපේ විඥාණය මේ නාම රූප දෙකේ පිහිට නොලැබුවොත් නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධයි විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධයි කියලා අනිත් පැත්තට හැරෙනවා. විපාක නාම රූප දෙකේ පිහිට නොලබුවොත් මේ විඥාණය එහෙම නැවත නාම රූප නිරෝධයි සලායතන පස්ත වේදනා මේ ජරා මරණ දුක්ම නිරුද්ධ වෙලා යනවා. මේ පරියාය දකින්න මහා නිදාන සූත්‍රයේ තියෙන අවිද්‍යාව දක්වා නෙමෙයි නාම රූප නිසා විඥානේ විඥාන නිසා නාම රූප නාම රූපච්ච සලායතන කියන පරයයක් තියෙන අන්නේ පරයයෙන් දකින්න මේක. මේ විපාක නාම රූප දෙක ওই නාම රූප දෙක නිසා තමයි හිතන කියන කරන මගේ කර්ම විඥාණයට පිහිට තියෙන්නේ ඒ කර්ම විඥාණය පිහිට තිබ්බහම තමයි නැවත නාම රූප දෙක හදන්නේ විඥානපච්චය නාම රූපං ආපහු හැදුවාම සලායතන වෙලා ස්පර්ශ වෙලා වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ දුක එනවා මේ නාම විපාක නාම රූප දෙකේ පිහිට මේ විඥානේ නොලබුවොත් මේ නාම රූප දෙකෙන් විඥානේ නිරෝධයි විඥාන නිරෝධයෙන් නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස නිර්ජන්ති කියන තැනට එනවා මේක තව එක පරයයකින් දකින්න යථාර්ථය එහෙමයි කියන්නේ මේ පෙනෙන පෙනෙන ඇහෙන ගඳ සුවඳ දැනෙන රස විඳින ස්පර්ශ ලැබෙන ධර්මාරම්මන හමු වෙනවා මේ ආයතන හයේ කිසිවක් කුමන හෝ දෙයක් තමන්ගේ විඥාණයට නැවත හසු වුණොත් විඥාණය පිහිටනවාමයි කර්ම රැස් වෙනවාමයි මේ ස්පර්ශ ආයතන 6 පරිහරණය කළොත් ස්පර්ශ ආයතන 6 පරිහරණය කළොත් ජරා මරණ දුක පරිහරණය කරනවාමයි මේ ස්පර්ශ ආයතන 6 දායාද කරගෙන උරුම කරගෙන ඉපදිලා ඒ මතම හැදිලා වැඩිලා ඒ ස්පර්ශ ආයතන 6ෙන්ම මිදිලා ජීවත් වෙනවා ස්පර්ශ ආයතන 6ට එකතු නැතුව ලෝකයේ තුලම හැදිලා වැඩිලා ලෝකයේ කිව්ව ස්පර්ශ ආයතන 6 ඒකෙම හැදිලා වැඩිලා ඒකෙම ජීවත් වෙනවා ඒකට එකතු නැතුව ඒ ආයතන 6ේම ජීවත් වෙනවා හිතින් කියින් කිරින් කරමින් ඒ එකකටවත් හිතින් කින් කින් ගැට ගන්න නැතුව. පෙනෙනවා විපාකෙට පෙනෙනවා පෙනෙන දෙයට හිතනවා කියනවා කරනවා මම්ම හිතලා කියනවා කරනවා මිසක හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට ගන්නෑ. ඇහෙනවා ඒ අරඹය හිතනවා කියනවා කරනවා හිතන කියන කරන දේ ඇහෙන දෙයට ගැට ගන්නෑ. ස්පර්ශ ආයතන 6 ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන අද අපේ ලෝකේ තියෙන්නේ. ස්පර්ශ ආයතන 6 නිසා ස්පර්ශ ආයතන 6 ඇසුරු කරගෙන මේ ලෝකේ නැති යුතුයි. මම ඔයගලන්ට උපමාවක් කියන්නම්. අර කතාවක් අහලා තියෙනෝනේ මට මතක නැහැ වැත්තේ ගහමුදුරුදු කොයිතර ගෝවේද කොයිද කියලාම ලොකු කාන්දම් කෑලි හතරක බලෙන් අර යකඩයක් එල්ලෙන්න හදලා තිබ්බා කියලා. දුක්ති හතරේ සමාන්තර සමාන්තරව හතර පැත්තේ විශාල චුම්බක හතරක් කාන්දම් කෑලි හතරක් සමානාන්තරව තියලා ඒ කාන්දම් කෑලි හතරේ බලෙන් මැද අහස යකඩයක් එල්ලෙන්න හදලා තියෙනවා. මේ දෙවියන්ගේ ආශ්චර්ය නිසා තමයි මේ යකඩ එල්ලෙන්නේ අහසේ. කියලා තමයි ඔක්කොල වන්දනා කරන්නේ. ඉතින් මිනිස්සු රැවටෙන මෙච්චර මහ විශාල යකඩයක් කිසිම දෙයක තියෙන්නේ නැතුව මේ වගේ අහසේ තියෙන ඇත්තටම දෙවියන් වහන්සේගේ බලෙන් කියලා ඔක්කොම වඳිනවා පුදනකොට මේ ලංකාවේ වැත්ත ගාමුතුරු වගේ මට මතක බලන්න ඕනේ ගියාම මෙයා තේරුම් ගත්තලු මේකේ මොනවා හරි රහසක් තියෙනවා කියලා හිතුණලු මේ චුම්බක ශක්තියක් වගේ එකක් ඇති කියලා වටාපත ඇල්ලුවල එක පැත්තේ පිටියකට. අල්වහම අර සමානතරතාවයේ බිඳිලා ගිහිල්ලා යකඩ දතුණු ඩාංගල පිටිය. ඉතින් මම මේ කතාව ගත්තේ බිත්ති හතරේ සමාන්තරව තිබ්බ චුම්බක හතරක සමාන්තරතාවය නිසා මැද අහසේ යකඩයක් එල්ලලා තියෙනවා. මේ යකඩේ චුම්බක හතර නිසාම පවතිනවා. චුම්බක හතර නැතුව පවතින්නේ නැහැ. නමුත් චුම්බක හතරේ එකකටවත් අයිතිත් නැහැ. එකක් එකකට අයිතිත් නැහැ. ඔක්කොටම අයිතිත් නැහැ. ඒව නැතුවත් බෑ. චුම්බක හතර නැතුවත් බෑ. චුම්බක හතර එකක් එකක් නිසාමත් නෙමෙයි ඔක්කොම නිසාමත් නෙමෙයි ඒව නැතුවත් නෙමෙයි. ඒ හතරමත් නෙමෙයි. නමුත් මේ නිසා මේ යකඩේ පවතිනවා. යකඩ කියන්නේ මේ හතරට අයිති නෑ. එකකට අයිතිත් නෑ. නේ? ඒ වගේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදර ඥාති හිතයිසින් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් යම් තාක් ලෝකයක් තියෙනවා. ඔය ඔක්කොම ලෝකෙ ටික හරියට අර මැද යකඩ වගේ. ඔය ලෝකය, ඕගලගේ ඔය ලෝකය චක්ක සම්පස්ස, සෝත සම්පස්ස, ගාන සම්පස්ස, ජීව සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන මේ ස්පර්ශ ආයතන හයට මැදි වෙලා හයට සමාන්තරව තියෙන්නේ. මේ හයෙන් එකකටවත් ඕගලගේ ලෝකේ අයිති නැහැ. හයමත් නෙමෙයි, හයෙන් එකකුත් නෙමෙයි මේ ලෝකේ. ඔය ලෝකේ එකක් හරි අතහැරුණොත් බිඳුනොත් මේ ආයතන එකක් හරි නිරුද්ධ වුණොත් නැති වුණොත් අර සමානතරතාවය එකක් හරි බිඳුනොත් මේ මැද යකඩ තියෙන්නේ නැහැ වගේ එක ආයතනයක් නැතුනොත් ඕගොල්ලන්ගේ මේ ලෝකෙ හිටින්නේ නැති වෙනවා මේ ලෝකය ආයතන හය නිසාම ඡන්න මේව උපාදාය කුමක් ඇසුරු කරගෙන ලෝකේ පවතින්නේ? මේ ආයතන හය ඇසුරු කරගෙන පවතිනවා. කුමක් ඉපදීමෙන් මේ ලෝකේ උපදිනවද? ආයතන හය උපදීමෙන් ලෝකේ උපදිනවා. මේ ආයතන හය ඇසුරු කරගෙනම ලෝකේ පවතිනවා. එතකොට මේ ආයතන හය නැත්තම් නැත්තේ මේ ලෝකේ. මෙතන තියෙන ප්‍රශ්නේ අපි ගාව තියෙන මේ ලෝකයේ එක ආයතනයක් තුල නැති හින්දායි ආයතන ඇසුරු කළාට අපිව පිරෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ දකින සිහින සැබෑ වෙන්නේ නැත්තේ. ඕගොල්ලෝ හිතන දේ සඵල නොවෙන්නේ මේ ආයතන ඇතුලේ නැති නිසායි. ආයතන නිසාම එල්ලිලා තියෙන මේ ලෝකයේ තුල අපි යම් යම් දේවල් හිතාගෙන ආයතන වලින් හෙව්වට ඒක නොලැබෙන්නේ ඒක ඒක නැති නිසායි. හැමදාම අපිට හීනයක් විතරයි මේ ලෝකේ. සත්නෝපමා කාම. බලන්න මම කියන දේ. ඕගලන්ට ඉන්නවා අපි හැමෝටම ඉන්නවා මම කෙනෙක්. රූප බලන මම, ශබ්ද අහන මම, ගඳ සුවඳ ලබන මම, රස විඳින මම, ස්පර්ශ ලබන මම, ධර්මාරම්මණයෙන් හිතන මම. එතකොට ආයතන හයම ක්‍රියාත්මක කරන්නා වූ මම අයිති මොන ආයතනයටද? ඔය ආයතන හයට වඩා තව ආයතනයක් තියේද? එහෙනම් ඔය ආයතන හයම ක්‍රියාත්මක කරන මම කාටද අයිති? ඒක තමයි ආයතන හය නිසාම පවතින මම. ඒ මම මේ ආයතන හයට අයිති නැහැ. නමුත් ආයතන හය නිසාමයි. හැබැයි ඔය මම අයින් කරගන්න පුළුවන් මේ ආයතනයන්ගේ තියෙන සමතුලිතතාවය බිඳීමෙන්. ඒක කරන්න පුළුවන් සතිපට්ඨානෙට විතරයි. මම කතා කරන දර්ශනය ටිකක් ගැඹුරු ඇති. නමුත් යම් කිසි කෙනෙක් මේ ශාසනය හැමදාම ටිකක් හිතන්න පුළුවන් කෙනාටයි පඤ්ඤාවන්ත සයන් ධම්මෝ නයන් ධම්මෝ දුප්පඤ්ඤාස. මගේ මේ දේශනාව ගොඩාක් මధుර නැතුව ඇති. ගොඩාක් සරල නැතුව ඇති.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 සාදුකාරයක් දෙන්න. පින්වතුනි අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු හැමදෙනාම. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තුනම් පරං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛං සුදේශනං අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන් වහන්සේ ගලෙන් බිඳුරව මුරියාකාරවල ලබනෝරුව ආනන්දසේනාස්නේ ධර්මාචාර්ය පූජපාද මාං කඩබල සුදස්සන ස්වාමින් වහන්සේ